නිද්ධාරාමෝ හෝති ඝන සංගනිකාරාමෝ හෝති සංසග්ගරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව පින්නතුනේ මාක්කා ස්ථානයේ තබා ගන්නට ඉරිච්ච දේශනාව ශාවක භාෂිතයක්. ශාවක භාෂිතයක් කියලා කියන්නේ මේ දේශනාව කළේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. පින්නතුනි ශ්‍රාවක භාෂිතයක් වුණත් බුදුරජාණන් වහන්සේ අනුමත කළාට පස්සේ ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. එහෙමනම් අද මේ කියලා දෙන සූත්‍ර දේශනාවේ නම තමයි බද්ධිකා මරණ සූත්‍රය. සමහර වෙලාවට පින්නතුන් අහලා තියෙන්න පුළුවන්. පින්නතුන් මේ සූත්‍ර දේශනාව බණ කියන මට මට වගේම බණහන ඔබට 100ට 100ක්ම වටිනා සූත්‍රයක්. 199ක් එහෙම නෙවෙයි. 100ට 100ක්ම මේ සූත්‍ර දේශනාව අපට වටිනවා. ඒකට හේතු තමයි මේ සූත්‍රයෙන් ගන්නන්නේ සන්තෝෂෙන් මැරෙන විදිහ. දැන් මම 199ක් කියන්නේ නැතුව 100%ක්ම කියලා කියයි. අපි හැමෝම මරණයටපත් වෙනවා. ඒ අත්දැකීමට අනිවාර්යෙන් අපි මුහුණ දෙන්නට ඕන. එහෙමනම් මේ සූත්‍ර දේශනාව මේ පින්වත් හැම දිනාටම බොහෝම උපකාරයි. සූත්‍රේ නමෙන්ම පැහැදිලි වන බද්ද කියලා කියන්නේ pāli භාෂාවෙන් සොඳුරු කියන එක. මරණය කියලා කියන්නේ දැන් අපි දන්න මරණය. එහෙනම් සොඳුරු මරණය ගැන වදාළ උතුම් දෙසුමක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවන මහ විහාරයේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් තථාගතයන් වහන්සේගෙන් කමඨහන් ඉගෙන ගත්තා. කමඨහන කියලා කියන්නේ භාවනා කරන්න අරමුණක් ඉගෙනගෙන ඈත වනයේකට ගිහිල්ලා භාවනා කළා. බොහෝම වීරියෙන් භාවනා කළා ප්‍රතිඵල නැහැ. හිස් සතින් නැවත සැලැත් නුරට ආවා. ඒ කියන්නේ කිසිම මාර්ගඵලයක් නැහැ. සමාධි මාත්‍රයක්වත් හරියට නැහැ. එහෙමනම් පින්නතුලා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා කියන හැමෝටම මාර්ගඵල ලබන්න පුළුවන්. බෑ. දැන් බලන්න කුසල් මහරජුරු උදේටත් ජේතවනේට යනවා, හවසටත් යනවා. හැම වෙලෙම බණ අහනවා. අසදස මහා දානයක් කළේ කුසල් මහරජුරු. කුසල් මහරජුරු කොච්චර බණ ඇහුවද කිව්වොත් සංයුත්ත නිකායේ තියෙන වෙනම සංයුත්තයක්. ඒකේ තියෙන තනි ක්‍රම කුසල් රජුවන්ට කියපු බණ. ඒක කියන්නේ කෝසල සංයුක්තිය කියලා. එච්චර බණහලවත් කුසල් රජුවන්ට මාර්ගඵලයක් ලබන්න බැරි වුණා. සෝතාපන්න වුණේ නැහැ. එහෙමනම් අපි හැම දිනාමත් පින්නතුනි ඕන තරම් මේ සංසාරේ බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනවා. මේකේ තරම්ම කෙලවරක් නැති සසර ගමනක්. දැන් අපි හිතන්නේ අනේ අපිට බුදු කෙනෙක් හම්බුණා නම් කියලා හිතනවා. පින්නතුනේ අපි ඕන තරම් බුදුරජාණන් වහන්සේලා දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට උපස්ථාන කළත් ඇති. බණහලත් ඇති. නමුත් අපි තාම සසර. හේතුව තමයි අපි මේ ධර්මය පුරුදු කරන්නේ නැතුව මේ ගමන නිකම්ම ගිහිල්ලා අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් දකින්නවා කියන සංකල්පය තුළ හිටියොත් අපිට යථාර්ථය කරා යන්න බෑ. අපි දැම්ම ඉඳලාම පින්නතුනි මේ අනිත්‍ය දුක් අනාත්ම කියන මේ තිලක්ෂණය වඩන්න ඕන පුහුණු කරන්න ඕන. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේලාටත් මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම මහානකම ලබා ගත්තත් බුදුරජාණන් වහන්සේගෙන්ම කමටහන් ගත්තත් උන්වහන්සේලගේ පාරමී ශක්තිය දිනු වෙලා තිබුණේ නෑ. ඉතින් බොහෝම දුකෙන් වගේ මේ ස්වාමීන් වහන්සේලා ජේතවනාරාමයට ඇවිල්ලා බොහොම කනක් සල්ලෙන් ඉන්න බව සරියුත් මහරහතන් වහන්සේට පෙවුණා. පින්නතුල දන්නවනේ සරියුත් මහරහතන් වහන්සේ මේ සබ්‍රක්මචාරින් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ. ඒ තරම් පුදුම කරුණාවක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේක අවස්ථාවක වදාලා හරියට මේ සාරිපුත්‍රයන් වහන්සේ සබ්‍රක්මචාරින් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ කියලා. අම්මා කෙනෙක් වගේ කියලා කියන්නේ සෝතාපන්න මාර්ගයට ප්‍රසූත කරන්න සරියුත් මහ රහතන් වහන්සේ. ඒ තරම් පුදුමාකාර කල්යාණ මිත්‍රයෙක්. ඒ වගේම නිහතමානිකමෙන් අගතන්පත් උත්තමයෙක්. හරීම ප්‍රියශීලී පාරිපුත් මහ රහතන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා දිහා බලලා සරියුත් මහ රහතන් වහන්සේ බොහෝම සුහදශීලීව කතා කළා. දැන් බලන්න බොහෝම වේදනාවෙන් ඉන්නකොට අපිට උනත් කවුරු හරි වචනකින් සංග්‍රහ කරනකොට ඒක ලොකු දෙයක් නේ. සරියොත් මහරහතන් වහන්සේත් ඉතින් ආග්‍ය තොරතුරු අහලා ආයෙත් මේ මේගොල්ලෝගෙන් තොරතුරු ලබාගෙන ඒ ළඟ තිබිච්ච ගස් මුලට පොඩ්ඩක් අපි කතා කරමු කියලා එක් කරගෙන ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලාට කියනවා මම අද ඇවැක්නි ඔබ වහන්සේලාට කියලා දෙන්නේ කෙලින්ම මාර්ගඵල ලබන විදිහ නෙවෙයි මං අද ඔබ වහන්සේලාට කියලා දෙන්නේ සන්තෝෂෙන් මැරෙන විදිය. මේ ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. අනේ ඒක අපි දැනගන්න එක වටිනවා. මොකද සතුටෙන් මැරුණොත් මොකද ප්‍රතිසන්දියක් ලබා ගන්න පුළුවන්. පින්නතුනි ඒකයි මේක අපි හොඳට හිතන්න ඕන දෙයක්. අද බොහෝ බෞද්ධයෝ කල්පනා කරන්නේ කාලයක් තමන් කරපු පින්කම් ගැන කියනවා. මම ඒවා කියන්න එපා කියනව නෙවෙයි. දැන් කියනවා මම අවුරුදු 20ක් සිල් ගන්නවා. ඒ වගේම මම කටින පින්කම් මෙච්චර කරලා තියෙනවා. මම අහවල් වැඩේ කරලා තියෙනවා. එහෙම කියන එක හොඳයි. තමක් කරපු කුසලයේ මෙනෙහි කරන එක ලොකු දෙයක්. හැබැයි හිත හැදිලා නැත්නම් අවුරුදු 50ක් සිල් සමාදන් වෙලා හිටියත් වැඩක් නෑ. මොකද ආසන්න කර්මයේ බවට පත් වුණොත් අපි හිතමු දැන් විතරම කේන්ති යන කෙනෙක් ඉන්නවා. හැබැයි ආ පිනුත් කරගන්නවා. සිල් රකින්නවා, දන් දෙනවා, අන් අයට උදව් කරනවා. හැබැයි හිත දිහා බැලුවේ නෑ නිතරම කේන්තියක්. ඕනම දෙයකට කේන්තියක්. දැන් බලන්න මේ කේන්තිය පාලනය කරගන්න එයාගේ උත්සාහයක් තිබුණේ නෑ. අපි හිත මේ පුද්ගලයා හොඳටම වයෝ වෘද්ධ වෙලා ඇඳට වැටුණා කියලා. ඇඳට වැටිච්ච වෙලාවට උපස්ථායකයන්ගෙන් ළඟ තමන්ට උදව් කරන්න කවුරු හරි උපස්ථායකෙක් ඉන්නවා. එයාගෙන් පොඩ්ඩ වැරදෙන්න බෑ කියලා කියනවා. එහෙම අත්දැකීම් අපිට තියෙනව නේද? සමහර අය දැන් දත්මවිලා කියන අනේ ස්වාමීන් වහන්සේ හිතාගන්න බෑ. අම්මා බලාගන්න, තාත්තා බලාගන්න කියන එක්කෙනෙක්වත් සතියක්වත් ඉන්නේ නැහැ. මොකද ඒ තරම් කේන්තියක් යනවා. එතකොට බලන්න පින්නතුන ඔය කේන්තියන් ගිහිල්ලා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. අවුරුදු 20ක් පිළිගත්තයි කියලා කිය වැඩක් නැහැ. සාමාන්‍ය පින්නතුල්ලා හිතන්න ඕනේ මෙහෙම කුසල් කර ගැනීම පින්නතුනේ අපට ලොකු සැනසෙල්ලක් වෙනස උපකාර වෙනවා. කෙනෙක් මුළු ජීවිතේම කුසල් කරගෙන යනවා කියලා කියන්නේ 100ට 60ක 70ක සුගතිගාම වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි 25ක් 30ක් ලොකු අනතුරකුත් තියෙනවා. දුගතිගාමි වෙන්නත් සෝතාපන්න වෙනකම්. එහෙමනම් අපි හිත දිහා හොඳට බලන්න පුරුදු වෙලා ඉන්න ඕන. දැන් මේ සිහිය තියෙන කාලේ මේක පුහුණු කරගෙන ගියේ නැත්නම් කයත් දුර්බල වෙනකොට හිතත් දුර්බල වෙනකොට ඕවා පුරුදු කරගන්න බෑ. දැන් අපි පුහුණු වෙන්න ඕනේ. දැන් අපිට ගෙවල් වල වැඩ කරනකොට දරුවන්ගෙන්, මහත්යාගෙන්, නෝනගෙන් ඔය එක එක දේවල් Taman නොරුස්සන, Taman අකමැති දේවල් වචන එහෙම කියවෙනකොට හා මේක මට හොඳ අවස්ථාවක්. දැන් මම මේක පුහුණු වෙන්න ඕනි. මං ඉවසන්න පුරුදු වෙන්න ඕනි. කියලා ඒ ලැබෙන ලැබෙන හැම දෙයක්ම පින්නතොලි තමන් තමන්ගේ පුහුණුව සඳහා සිහිය පෙරටු කරගෙන යොදා ගන්න ඕනේ. එහෙම වුණොත් අර මරණ මංචකයට හොඳට මුහුණ දෙන්න පුළුවන්. මොකද මොන්නතරම් කුසල් කරගෙන ගියත් ආසන්න කර්මය නරක වුණොත් සමහර විට දුගතිගාමී වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් දැන් මේ ස්වාමීන් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ මං ඔබ වහන්සේලාට සන්තෝෂෙන් මැරෙන විදිය කියලා දෙන්නම්. හැබැයි මේක මේ කෙලින්ම මාර්ගඵල ලබන විදියක් නෙවෙයි කිව්වා. හැබැයි මේ ටික නැතුව පින්නතුනි මාර්ගඵල ලබන්නත් බෑ ඉතින්. දැන් බලන්න දැන් මම ඉඳගෙන ඉන්න ධර්මාසනේ මේක බොහොම කමනීය විදිහට ලස්සනට හදලා තියෙනවා. මේ ධර්මාසනේ පින්නතුනි හදන්න එකපාරම පුළුවන්ද? බෑ. මේ ධර්මාසනයේට සුදුසු දැන් මේක හොඳ ලියකින් හදලා තියෙන්නේ. ඉස්සෙල්ලාම කෙනෙක් කරන්න හොඳ අරටු සහිත ගහක් හොයාගන්න ඕනේ. මේ කැටයන් කපන්න පුළුවන් හොඳ ගහක්. ඊළඟට මේක බිම දාගන්න ඕන. ඊළඟට මේක කුට්ටි කරන්න ඕන. කුට්ටි කරලා මෝලකට ඇරයි යන්න ඕන. අවශ්‍ය විදිහට ලිය ඉරා ගන්න ඕන. ලිය හොඳට වේලෙන්න ඇරලා පදම් කර ගන්න ඕන. ඊළඟට අවශ්‍ය අවශ්‍ය ප්‍රමාණයට ලොකු ආයුධ අරගෙන කපලා මේ සැකිල්ල හදා ගන්න ඕන. ඊළඟට සිවුම් සිවුම් ආයුධ අරගෙන මේක කැටයන් කපා ගන්න ඕනේ. තවත් සියුම් මාර්ගය අරගෙන සියුම්ම මේ කැටයන් කපා ගන්න ඕනේ. ඊළඟට තින් වැලි කඩදාසියක් කරා මේක හොඳට අතුල්ලලා අරගෙන තින්තාලේප කරලා ගත්තාම නිකන් ලියෙන් හැදුවද කියලාවත් හොයන්න බෑ. වාත්තු කලාවක්. එහෙමනම් බලන්න ඒ විදිහ තමයි පින්නතුනේ මේ කියන කාරණා ටිකක්. මේ කියන කාරණා ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර දිනුනේ නැත්නම් අපිට ඇත්තට මාර්ගඵල ලබන්න විදියකුත් නැහැ. එක පාරම මේ ධර්මාසනේ හැදුන්නේ නැහැ. ඒකට පියවරෙන් පියවර වැඩ ටිකක් සිද්ධ වුණා. අන්න ඒ වගේ තමයි මේ කියන කාරණා ටික ජීවිතයට ගලප ගැනීමෙන් සන්තෝෂෙන් මැරෙන්නත් පුළුවන්. ඒ වගේ මාර්ගඵල වලටත් මේක ලොකු උපකාරයක්. එහෙනම් අපි බලමු පළවෙනි කාරණය. න කම්මාරාමෝ හෝති. ඔන්න සන්තෝෂයෙන් නැරෙන්න ඕන නම් වැඩ වලින් අයින් වෙන්න ඕන. දැන් මේගොල්ලෝ බලලා ඒක හරි වැඩක් නේ. කොහොමද වැඩ වලින් අයින් වෙන්නේ කියලා නේද? මේක හොඳට තේරුම් ගන්න ඕන මේ කියන්නේ වැඩ වලින් අයින් වෙන්න කියන එක හොඳට තේරුම් ගන්න ඕන. පින්නතුනේ මෙතන කියන්නේ කෙලවරක් නැති වැඩවලින් අයින් වෙන්න අපේ ජීවිතේ යම් කිසි සැලැස්මකට අපි ගෙනියන්න දැන් බලන්න අපි හිතමු කෙනෙක් වයෝ වෘද්ධ වෙලා අවුරුදු 75ක් පැනලා වැඩ කෝටියක් ඔළුවේ නම් ඒ මනුස්සයාට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. අතන ගයක් හදනවා, තව තැනක ඉඩමක් අරගෙන වැඩ කරනවා, තවත් තැනක තව ව්‍යාපාරයක් කරනවා. ඊළඟට නොයේක් විදිහේ ව්‍යාපාර එහෙම වයසක මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒ මිනිස්සුම කියන මගේ ඔළුවේ වැඩ කෝටයක් තියෙනවා. ඉන්නතුනේ අපේ ජීවිතේ අපි ඒ සැදැහැ සමය වෙනකොට සැලසුම් සහගතව ගත කරන්න ඒකයි අපිට විශ්‍රාම කාලයක් ඒ කාලෙත් අපි අර නොයේ විදියට වැඩ වැඩවලම යෙදිලා හිටියොත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂයෙන් මැරෙන්න බෑ. දැන් මේක එදා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලේ ස්වාමීන් වහන්සේලා. හැබැයි මම දන්නවා මම මේක බණ කියන්නේ කාටද? ගිහියන්ට. හැබැයි ගිහි පැවිදි දෙපක්ෂයටම පින්නතුන් මේක හරි වටිනවා. පින්නතුන්ලාම හිතලා බලන්න වැඩ කෝටියක් ඔළුවේ තියෙන මිනිස්සෙක්. අර යකාක කම්මල වගේ කියලා අපි කියන්නේ. ඒ වගේ වැඩ ගොඩාක් තියෙන කෙනෙකුට සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. බෑ. මේ කියන්නේ දෛනික වැඩ ටික නෙවෙයි. මූණ සෝද ගන්න එක, ඇඳුම් සෝද ගන්න එක, ගෙවල් සුද්ධ කර ගන්න එක, කෑම බීම ටික උයා ගන්න එක කරන්න එපා කියනවනේ. ඒවා කරන්න ඕන. ආගන්තුක උපස්ථාන ඒවා තියෙනවා. නමුත් පින්නදින ඔළුවට බරක් තියෙන අර නොයේ ව්‍යාපෘති කෙලවරක් නැති වැඩවලින් අපි අයින් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට සතුටෙන් මැරෙන්න බෑ. හොඳයි අපි කල්පනා කරලා බලමු. ඇයි අපි වැඩ කරන්නේ? මිනිස්සෙක් ඉතින් ඉපදුනාට පස්සේ වැඩ කරන්න මේක නේද? ඇයි අපි වැඩ කරන්නේ? කරුණු තුනක් තියෙන වැඩ කරන හේතු. ඊට වඩා කියන්න පුළුවන්. පළවෙනි කාරණය තමයි ඉතින් අපි වැඩ කරන්නේ අපි ජීවත් වෙන්න මොකක් හරි රැකියාවක් කරන්න ඕන. මොකක් හරි වැඩක් කරන්න ඉතින්. ව්‍යාපාරයක්, රාජ්‍යශීලී මොන හරි දෙයක් කරන්න ඕනේ. ජීවත් වෙන්න. ඊළඟට ඊළඟට අපි වැඩ කරනවා කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මෙන්න මේක කරලා දෙන්න මට කියලා කිව්වොත් අපි උපකාරයක් හැටියට වැඩ කරලා දෙනවා. ඊළඟට අපි වැඩ කරන්නේ මොකද? ඊළඟට පින්නතුනි අපි වැඩ පිළිස වැඩ කරනවා. වැඩ පිළිස වැඩ කරනවා කියන්නේ මොකක්ද? නිකන් ඉන්න බෑ. වත්තට ගියාම වත්ත කුරුඩු ගන්න. මොනවා හරි ඕන. ඊළඟට කුස්සියට ගියාම මුළු කැංගෙට ගියාම මෙහි අත ගන්නවා මෙහි අත ගන්නවා මොනවා හරි වැඩක් ඕන. එහෙම නැත්නම් කියනවා ඉතින් වැඩ පිළිසක් වැඩ කරනවා. හැබැයි පින්නතුල මතක තියාගන්න මේ ශරීර කූඩු යන්ත්‍රයක් නක්. මේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් ඒක යාන්ත්‍රණය හොයන්න දුවන මැෂින් එකක යාන්ත්‍රණය හොයන්න පුළුවන්. ඒ වාහනයක් වේගෙන් දහවන වෙනකොට ඒකේ යාන්ත්‍රණය හොයන්න බෑ. වාහනේ නතර කරලා ක්‍රමානුකූලව යාන්ත්‍රණය බලන්න. ඒ වගේ මේ අපේ ශරීර කූඩුව නැමැති යන්ත්‍රේ යාන්ත්‍රණය හොයන්න ඕන නම් අපි මේ මැෂින් එක නවත්තන්න ඕන. මේ යන්ත්‍රය නැවැත්තුවොත් තමයි මේක යාන්ත්‍රණය හොයාගන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි හොඳට මතක තියාගන්න මේ වැඩවලින් ටිකක් අපි අයින් වෙන්න ඕන. වික්ෂුන් වහන්සේ නමක් වුණත් එහෙමයි. ඒ නොඑක් නොඑක් දේවල් වලට අහු වෙලා සමහරවිට වංචනික ධර්මෝත්තුණත් වික්ෂුන් වහන්සේ නමක් වුණත් අහු වෙන්න පුළුවන්. දැන් බලන්න වික්ෂුන් වහන්සේ නමක් වුණත් හැමදාම හදනවා හදනවා හදනවා ඒ විදිහට ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේට සතුටෙන් මැරෙන්න පුළුවන්. බෑ ඒක ඇබ්බැහියක් වෙනවා. එහෙමනම් පින්නතුනි අපි එතන කල්පනාකාරී වෙන්න ඕනේ. භික්ෂුන් වහන්සේ නමක් විහාරයක් හදන එක බොහෝම වටිනවා. බොහෝ දෙනෙක් ඇවිල්ලා හොඳට කුසල් සිත් ඇති කරගන්න. ඒක ලොකු පිනක්. හැබැයි ඒක යම් කිසි රාමුවක් තුල ඉඳගෙන සැලැස්මකට ඒ වැඩේ කරන්න ඕකට ඇබ්බැහි වුණොත් නම් මේක නවත්තන්න බෑ. එහෙමනම් අපි කාටත් මේක පොදුයි. පින්වත් හැමදෙනාම හොඳට හිතට ගන්න ඕන. එහෙනම් සතුටින් මැරෙන්න නම් මොකද කරන්න ඕන? වැඩ වලින් අයින් වෙන්න ඕන. දැන් ඔන්න අපි දැන් මේ දේශනාව තමන්ගේ කරගෙන අනේ මම මේ දේශනාවෙන් උපරිම ඵල නෙලා ගන්නවා කියන අදිස්ථානෙන් බණ අහන්න ඕන. එතකොට තමයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලැබෙන බණක් බවට පත් වෙනවා. ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණයක් බවට පත් වෙන්නේ. නැත්තම් මෙතනින් නැගිට ගමන් මේ ටික ඉවර නම් ඇති වැඩක් නැහැ. ඔච්චර මේ රටේ මිනිස්සු බණ අහනවා. නමුත් පින්නතුනි යෝනිසෝ මානසිකාරය නැති නිසා ඒවා ගලප ගන්න දන්න මේ ඩිංග ඇති කෙනෙකුට උපරිමයට හැදෙන්නේ. ඊළඟට පින්නතුනි දෙවනි කාරණය දෙවැනි කාරණය තමයි සන්තෝෂෙන් මැරෙන්න ඕන නම් න බක්ඛාරාමෝ හෝති. බක්ඛාරාමය කියන්නේ මොකක්ද? බක්ඛාරාමය කියලා කියන්නේ ඉතින් කතාව. දැන් බලන්න කොච්චර අපේ අය මේ කතාවට ඇබ්බැහි වෙලාද නේද? සමහරුන්ට කතාව නැතුවම බෑ. හාට් එක්ක හරි කතා කරන්නේ. සමහර මිනිස්සු මේ පින්නතුනි කතා කරන්න කෙනෙක් නැත්නම් ওই පාර යන කෙනෙක් හරි අල්ලගෙන කතා කරනවා. ඒ මොකද ඒ තරම් එක ටැග් බැහි වෙලා. දැන් අපි වයින්නවනේ ওই කුඩු බොන මිනිස්සයාට මේ කුඩු වල ටැග් බැහි වෙලා. මත් අතුරු බොන මිනිස්සයාට බයිනවා මේ මතට ටැග් බැහි වෙලා. හැබැයි පින්නතුනි මට පේන විදිහට නම් ඒ වගේම එකක් තමයි මේ කතාව. කතාවට ඇබ්බැහි වුණොත් මැරෙන්න ගිහිල්ලා පණ ඇද ඇද වුණත් කතා කරන්න කැමති. මම ඒක දැකලා තියෙනවා. සමහරුන්ට පිරිත් කියන්න ගියාම පින්නතුනේ දැන් හොඳටම අමාරුයි. ඉතින් හරි බය හිතෙන වෙලාවට අර වයෝවෘද්ධය පණ ඇද ඇද අපිත් එක්ක කතා කරනවා. ඉතින් අපි කියන කතා කරන්න එපා. ඉතින් දරුවෝ කියන ස්වාමීන් වහන්සේ අපි තාත්තා හරි ආසයි කතා කරන්නේ අර බලන්න. අර මරණ මන්ත්‍රකයේ ඉඳගෙනත් පින්නතුනේ කතාවට ඇබ්බැහුණාම ගලවන්න බෑ. පුරුද්ද කියන්නේ මුතුම දෙයක්. යමකට පුරුදු වුණොත් ඒක ගලවන්න හරි අමාරුයි. දැන් බලන්න දැන් කෙනෙක් සාමාන්‍ය කෑම එක කාලා තේකක් බොන්න පුරුදු වුණොත් ඔහේ ගියත් ඒක ඕන සාමාන්‍ය දේවල් වුණා. ඊළඟට බලන්න ඔය පුරුද්ද කියන එක නරක පුරුදු ආව ලේසි නෑ ගලව ගන්න. ඔය කාර්මී කියන වචනේ තේරුමත් පුරුද්ද කියන එකනේ. දන් දෙන්න පුරුදු කරන දාන පාරමිතා. ඒ පුරුදු කරාට පස්සේ දන් නොදී ඉන්න බෑ. සිල් රකින්න පුරුදු කිරීම තමයි සීල පාරමිතාව. ඒ හොඳට සිල් රකින්න පුරුදු කරාට පස්සේ පින්නතුනි ආය ජීවිතේ නැති කරනවා කිව්වත් බෙල්ල කපනවා කිව්වත් ශික්ෂාපද කඩන්න බෑ. ඒක සීලේ තියෙන අනුභවයක්. ඒකට දැන් බලන්න මේ පුරුද්ද කියන එක මහා වටිනා දෙයක්. නරක පැත්තට පුරුදුනොත් ඉතා භයානකයි හොඳ පැත්තට පුරුදුණු ඉතාම වාසනාවන්තයි. එහෙමනම් මේ කතාව ගැන අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලා වන අපට දේශනා කරනවා සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණිය. මහානදී එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි නිස්සබ්දව ඔයගොල්ලන්ට භාවනා කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ධර්මය විතරක් කතා කරන්න පුළුවන්. දැන් බලන්න අපේ ගොඩාක් අයට වරදින තැනක් මෙතන. පින්නතුනි මිනිස්සු භාවනාවක් කරනවා. ධර්මයේ තුලත් ඉන්නවා. සිලුත් ආරක්ෂා කරනවා. ඒ වගේම සෑහෙන දුරට අපේ මිනිස්සු යම්කිසි කොටසක් මේ ධර්මයේ තුල, ධහම තුල ඉන්නවා. හැබැයි ඒ අයම ඇවිල්ලා අපට කියන ස්වාමීන් වහන්සේ ලේසි නෑ මේ වැඩේ. මේක හරියට බලු නගුටක් වගේ. කොච්චර කෙලින් කරන්න බැලුවත් මේක කෙලින් වෙන්නේ නෑ. කියන්නේ ඒ තරම් අමාරු වැඩේ. ඒක ඇත්ත තමයි. පින්නතුනේ මේකට ගොඩාක්ම බලපාන දෙයක් තමයි මේ කතාව. මේ බුරුමේ භාවනා මධ්‍යස්ථානවල කර්මස්ථානාචාර්යන් වහන්සේලා කියන දෙයක් තමයි මාස 6ක් භාවනා කරලා එක විනාඩි දෙකක් අනවශ්‍ය දෙයක් කතා කරන්න ඔක්කොම ඉවරයි. ඕනම දෙයක් පිළිතුරු හදන්නනේ අමාරු නේද? ගොඩනැගිල්ලක් වුණත් නේද? කඩාවි දාන්න එක පැය දෙකෙන් තුනෙන් පුළුවන්. ඒ වගේ මේ හිත කියන එක ඊට වඩා ප්‍රබලයි. හිත ගොඩනගා ගන්න හරි අමාරුයි හැබැයි විනාශ කරලා දාන්න තත්පරින් පුළුවන්. ඒ ඔයගොල්ලෝ මේ සිල් ආරක්ෂා කරනවා. මම යම් පැවිදි ජීවිතේ රකින්නවා. දැන් මේ පැවිදි ජීවිතේ එක තත්පරෙන් කඩා ගන්න බෑ. පුළුවන්. ඊළඟට පින්නතුනේ දැන් ඔය ඔයත් සංගේ ජීවිතවල තියෙන හොඳ ගති පුරුදු කරගන්න කොච්චර අමාරුද? හැබැයි ඔය කඩලා දානවා කියන එක බොහෝම පහසු වැඩක්. එහෙමනම් මේ හිත හදාගන්නවා කියන එක ලේසි නෑ. එහෙමනම් අපි සම්පූර්ණයෙන්ම මේ කතාවෙන් පරිසම් වෙන්න ඕනේ. කට කියලා කියන්නේ කෙලෙස් ගලන තැන, උල්පතක්. දැන් බලන්න අපි සාමාන්‍ය විදිහට ගත්තත් අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? සාමාන්‍යයෙන් අපිට වැඩියෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. දැන් බලන්නකො කට පරිසම් නම් කිසිම ගැටලුවක් නැහැ නේද? දැන් ගෙදරක ඉන්නකොට හොඳට බලන්න අරක කිව්ව මට මෙහෙම කිව්වා. ඉතින් කොහොමනේ ප්‍රශ්න ඇති වෙන්නේ? එහෙමනම් කට පරිසම් කරගෙන ඉන්න පුළුවන් නම් ප්‍රශ්න හරිය අඩුයි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දිවට දීලා තියෙන උපමාව ඒක එක ඉන්ද්‍රයන්ට උන්වහන්සේ උපමා දුන්නා. දිවට දුන්නේ අමුතුම උපමාවක්. උන්වහන්සේ මේ ඇට නැති දිවට දුන්නේ උපමාව තමයි මහණෙනිව දිව කෙටේරිය වගේ කිව්වේ. කෙටේරිය කිව්වම බයක් හිතෙනව නේද? අන්න ඒ වගේ උපමාවක් උන්වහන්සේ මේ දිවට දුන්නේ. මොකද කය සංවර කරගන්න ලේසි, හැබැයි වචනේ සංවර කරගන්න එහෙම ලේසි නෑ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩි පුරම පින්නතුනි කියන්නේ මේ නොඑක් විදිහේ විනය කර්ම පැනෙවුවා. වික්ෂුන් වහන්සේලාට. ඒ විනය කර්ම අතර මම දකින බරපතලම විනය කර්මයේ පැනෙවි මේ කට. බරපතලම දඬුවම පනවන්න අරමුණු කරගත්තේ මේ කට වචනේ. දැන් බලන්න සන්නහාමුදුරුව. සන්නහාමුදුරුව කියලා කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ ගිහිගෙයින් නික්මලා යන වෙලාවේ නැත්නම් මහබෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරපු වෙලාවේ කන්තක හතු පිට නැගලා සන්න ඇමතිතුමා තමයි උපකාර කළේ. උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වුණාම සම්න අමාත්‍යතුමත් ඇවිල්ලා පැවිදි වුණා. පැවිදි වුණාට මොකද? සම්න ඇමතිට මාන්නයක් වැඩ කරා. අද මේ සැරියුත් මුගලන් ආනන්ද කාශ්‍යප කියලා වට කරගෙන ඉන්නවා. අග්‍රත් ශ්‍රාවක මහා ශ්‍රාවකයෝ කියලා. එදා කවුරුත් නැති වෙලාවේ මමයි එක් කරගෙන ආවේ. අදත් ඔය මිනිස්සු කියන්නේ නැද්ද වගේ කතා. <laughs> දැන් ස්වාමීන් වහන්සේලාට උනත් කියනවා ඔය හාමුදුරුවන්ට ඉස්සර මමයි කරේ. දැන් ඉතින් ඔය වට කරන හිටියට කට්ටිය කියලා කියන්නේ නැද්ද? ඒවා ඉතින් කෙලෙස් අදත් එහෙමයි එදත් එහෙමයි. ඉතින් පින්නතුනේ චන්නමිතුමාට මේක මාන්නයක් බවට පත් වුණා. ආ කවුරුත් කියන දේ අහන්නේ නැහැ. ඒ මොකද එදා ගිහිගෙන් එක් කරගෙන ආවේ මහා මාරාන්තික ගමනක් නේද? සුද්ධෝදන මහරජුරවන්ට අහුණා නම් ඉවරයි. මේ වගේ ගමනක් එක්කන් ආපු නිසා ලොකු මාන්නයක් තිබුණා. කවුරුත් කියන දේ අහන්නේ අන්තිමට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ දඬුවම පැනෙන්නේ නැත්නම් මෙයාට මාර්ගඵල ලබන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ තන්නට ලොකුම දඬුවම් පමනවන්න පනවන්න මොකද? බ්‍රහ්ම දඬ. කතා කරන්න එපා කියලා. පින්නතුනේ ඒකෙන් තමයි ගමන යන්නේ. කවුරුත් කතා නැහැ. දැන් ගෙදරක වුණත් ඔය දඬුවම දීලා බලන්න කාට හරි නේද? දැන් සමහර වෙලාවට බිරිඳ ස්වාමියා තරහ වෙනවා. ඉතින් රණ්ඩු වෙනවා. වචන කියා ගන්නවා නේද? සමහරවිට පහරක් ගහන්න උනත් පුළුවන්. හැබැයි ඉතින් ඒක හවස් වෙනකොට දවස් දෙකක් යනකොට ඒක සංසිඳිලා යනවා. හැබැයි හිතන්න ස්වාමියා දැන් බිරිඳත් එක්ක කතා නොකර මාස ගාණක් ඉන්නකොට එකවහල යට ඉන්න පුළුවන්. ඉන්න බෑක මහා පීඩාවක්. හරි දඬුවමක්. උඩ බලන්න බුදුරජාණන් වහන්සේ ලොකුම දඬුවමට පාදක කරගත්තේ මේ කට. ඉතින් එහෙමනම් මේ වචනය කියන එක හොඳට පාලනය කරගන්න ඕන. මේකෙන් අදහස් කරන්නේ නිකන් වෘතයක් නෙවෙයි. කතා කරන්න තහනම් කියලා කොත්තනවත් ධර්මේ නැහැ. කතා කරන්න තහනම් කළා නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා දහම තුල ඉන්න කෙනා දෙතිස් කතා වලින් වළකින්න ඕන. ඔය දෙතිස් කතා කියලා කිව්වහම පින්නතුනේ අපි අමුතුවෙන් ඕක කියන්න දෙයක් නැහැ. අපි හැමදාම කතා කරන ටික තමයි දෙතිස් කතා. ඒ කියන්නේ අපි දැන් ආණ්ඩුව ගැන කතා කරනවා. නේද? ඊළඟට අපි ඔය ඇමතිවරු ගැන කතා කරනවා. නළු නිලියෝ ගැන කතා කරනවා. යුද්ධ ගැන කතා කරනවා. හොරු ගැන කතා කරනවා. මොකද දිගට මො වගේ කතා. හිතන්න බලන්න ওই කතාවකින් දැන් අපි බලමු ওই කතාවකින් කවදාවත් කුසල් සිතක් ඇති වෙනවද? හොරෙක් ගැන කතා කරනකොට එක්කෝ අපි හොරාගේ සාධාරණීකරණයක් කරනවා. අර සරදියල් ගැන ආ මේ මිනිස්සයා කරලා තියෙන්නේ මේ දුප්පත් අයට දීලා තියෙනවා. එතන ඇලෙනවා. ඊළඟට නරක මිනිස්සෙක් නම් ඔන්න ගැටෙනවා. එතකොට බලන්න දැන් නළුවෙක් නිලියක් ගැන කතා කරත් එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ආණ්ඩුව ගැන වුණත් එහෙමයි. මොන දේ ගැන වුණත් පින්නතුනි කතා කරොත් අපි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඇලීම කියන්නේ අකුසලයක්, ගැටීම කියන්නේ අකුසලයක්. ඉතින් බලන්නකෝ ඔය කතාවලින් තොර අපට කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේ හොඳට සිහියෙන් ඉන්නවා නම් උදේ නැගිට්ට වෙලේ ඉඳලා රෑ නිින්දට යනකම්ම පින්නතුනි බණ අහන අය වුණත් එහෙමයි. යෝනිසෝ මනසිකාරයේ නැත්තම් ඇලීමයි ගැටීමයි හැර වෙන දෙයක් නෑ. හොඳට කල්පනා කරලා බලන්න. කෑමක් රස වුණොත් ඇලෙනවා. කෑම කන්න නැත්තම් අකමැති වුණොත් ගැටෙනවා. ඔය විදිහට පින්නතුනේ හැම දෙයක්ම පදනම් වෙලා තියෙන ඇලීමයි ගැටීමයි එක්ක. එහෙමනම් ওই කතා වලින් ටිකක් අයින් වුණාම පින්නතුනි අපිට ඒක ටිකක් පාලනය කරගන්න පහසුයි. එහෙනම් අපි මොනවද කතා කරන්නේ? අපිට කතා කරන්න පුළුවන් දස කතා. කතා 10ක් තියෙනවා. ඒක පින්නතුනි අහලා ඇති. කියන්නේ අල්පේච්ඡ කතාවේ පිළිබඳ අල්පේච්ඡ කතා. අල්පේච්ඡකම කියනකොට මා ඕකෙති හාමුදුරුවන්ට අපිට නෑනේ කියලා හිතන්න එපා. ඔයත්න්ටත් මේ අල්පේච්ඡතාවය ගැන කතා කරනකොට ඒ පැත්තට අපි ඇදිලා යනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්නකෝ. අපි රාග නිසිත දෙයක් නිතර නිතර කතා කරනවා තාත් එක්ක. අපේ හිතේ රාග සංකල්ප නැති වෙන්නේ නැති වෙනවා. අපි හැම වෙලේම දේශ බරිත දේවල් ගැන කතා කරනවා. අරයට බයිනවා, මෙයාට බයිනවා. හැම වෙලේම කේන්තියෙන් ඉන්නවා. ඒ පැත්තටමයි අපි ඇදිලා යන්නේ. අපි නිතර නිතර සීලවන්තකම ගැන කතා කරනවා නම් අපි සීල් රකින්න පෙළඹෙන්නේ නැද්ද? පෙළඹෙනවා. අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා කරන්න කතා කරන්න පිළිතුරු අපි ඇදිලා යනවා ඒ පැත්තට. සැහැල්ලු පැවැත්ම. මේ පින්නතුලා වුණත් ඔය අත්පදා බලන්න පුළුවන්. ඒ පොඩි පොඩි දේවල් වලින් අත්පදා බලන්න පුළුවන්. දැන් ගොඩාක් අයකින් අපේ ජීවත් වීම කියලා කියන්නේ කෑමයි ඇඳීමයි නේද? ඔය තියෙන ඇඳුම් වලින් පින්නතුන් ටිකක් ඔක්කොම ටිකක් අයින් කරලා ඇඳුම් 20ක් තියෙනවනම් බස්සලා බලන්නකො 10කට දැනතිල්ලක් නැද්ද කියලා. තියෙනවා. මේ බහු භාණ්ඩික භාවයේ නැති වෙනකොට පුදුම සැහැල්ලුවක් තියෙනවා. එහෙනම් මේ අල්පේචතාවය පිළිබඳව අපි කතා කරන්නේ. එතකොටයි අපි ඇදිලා යන්නේ පැත්තට. ඊළඟට සන්තුෂ්ටි කතා. ලැබිච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතා කරන්න. අද අපේ මිනිස්සුන්ට ඔක තියෙනවා සාමාන්‍ය. මම හිතන්නේ ඕක නැතිම දෙයක් නේ. සතුටු දෙසා තමයි ඉපදිච්ච දවසින්දලා වැඩ කරන්නේ. හැබැයි මැරෙනකන් සමහරුන්ට සතුටක් ඇයි හේතුව තමයි පිටින් ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බෑ. ඊළඟට ඔය විවේකයේ ගැන අපි කතා කරන්න පුළුවන්. සීලය ගැන කතා කරන්න පුළුවන්. අපි සීලවන්ත කන ගැන කතා කරන්නේ නැතුව ඒකට ඇදිලා යන ගතිය අඩුයි. ඊළඟට පින්නතුනි සමාධිය ගැන. කොහොමද මේ සමාධිය? මොකද්ද මේ සමාධිය? ඒවා අපි නිතර නිතර විමසන්න කතා කරන්න ප්‍රඥාව ගැන, වීරිය ගැන ඔය කතා කරන්න කොච්චර දේවල් තියෙනවද? කොටින්ම නිවන ගැනවත් අපි කතා කරනවා. නිවන් සප ලැබේවා කියනකොට සාදු සාදු කියලා කියනවා. හැබැයි නිවන කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. දැන් සමහරුන්ට නිවන් නිවන කියලා කියන්නේ නැවත උපදීමක් නැහැ කියනොත් නිකන් මූණ පුරුටු වෙලා යනවා. නිවන් දකින්නත් ඕනේ නැවත උපදින්නත් ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බලන්න ඒ කියන්නේ මේක තේරුම් අරන් නැහැ මේ සතර දුක පිළිබඳව දුක අවබෝධයක් නැහැ. ඒත් එහෙනම් මේවා අපි කතා කරන්නේ. එහෙමනම් මෙන්න මේවා කතා කරනකොට පින්නතුනි අර අපේ වචනය හොඳට සංවර වෙන අවශ්‍ය දේ පමණක් කතා කරනවා. අන්තික හොඳට මතක තියාගන්න මේ වචනේ පාලනය කර ගන්නට නම් අවශ්‍ය දේ කතා කළා නිශ්චබ්ද වෙන්න. ඒක සමහර වෙලාවට ලෝකයාට විතර ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරු හිතයි අරයා මොකද මේ අමුතු වෙලා ඉස්සර නම් හොඳට අපිත් එක්ක විහිළු කතා කර කර හිටියා. දැන් ටිකක් අමුතුයි ආඩම්බර වෙනවා මොනවා කියාගත්තත් කමන්නේ තමන්ට තනතිල් හැදෙනවා මොකද තමන් අපායට ගියාම ඔය කවුරුත් එන්නේ නැහැ බේර ගන්න නේද ඒ නිසා පින්නතුනි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා මේ මාන්නෙන් ඉන්න කියනව නෙවෙයි ඔය නිකාං හිස් වචන වලට විහිළු කතා වලට ගියාම පින්නතුනි දන්නේම නැහැ කෙලෙස් ඇයි කියලා. එහෙමනම් දැන් පින්නතුලට පැහැදිලි සන්තෝෂෙන් මැරෙන්න නම් කොහොම හරි මේ වචනේ පාලනය කරගන්න ඕන. තුන්වෙනි එක මොකක්ද? නිද්ධාරාමෝ. නින්දට තියෙන ඇබ්බැහි අඩු කරන්න. අපේ ශරීරයට නින්ද අවශ්‍යයි. හැබැයි උදේටත් නිදිනවා, දවල්ටත් නිදිනවා, රැයටත් නිදිනවා. නින්දටම බර වෙලා ඉන්න කෙනෙකුට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියන්නේ. මොකද එතන තනි කරම නීවරණ ගොඩක් එතන තියෙනවා. තීන මිද්ද නීවරණේ වැහි වහලා තියෙනවා. එහෙමනම් පින්නතුනි නින්ද ටිකක් අඩු කරන්න ඕනේ. දැන් ওই සිහිය දියුණු කරන අයට නින්ද යනවා අඩුයි. නින්ද කියන්නේ නිදි කිරාවටනේ ගත්තේ හරි අඩුයි. මොකද ශරීරයට නින්ද අවශ්‍යයි. හැබැයි අර ඇබ්බැහි අඩුයි. දැන් බලන්න සාමාන්‍ය නින්ද කියලා කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න කෙනෙක් නිදාගත්තට පස්සේ කෙරෙන දෙයක් නැහැ. හම් මරුණා වගේ නේද? දැන් පැය 8ක් විතර පැය 7ක් විතර ওই ලැබෙන අපිට තියෙන ආයුෂ ගත්තාම සාමාන්‍ය දින 25000ක් විතර ජීවත් වෙන්නේ දවස් 25000ක්. මොන 30000ක් කියමු උපරිම. එතකොට බලන්න මේ දවස් 25000න් හැමදාම පින්නතුනේ දවසට පැය 7ක් විතර පැය 10ක් අයින් කරොත් කොහොමද කියන්නේ? දැන් අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙනවා නම් පැය 10 10ක් 12ක් නෙදා ගන්නවා නම් ඒ මනුස්සයාට එතනම ආයුෂ ඉවර වෙලානේ. අවුරුදු කියන්නේ භාගයට භාගයක්. අවුරුදු 50 ජීවත් වෙන්නේ. නිදාගත්තා කියලා කියන්නේ මරුණා වගේ වැඩක්. එහෙමනම් නිින්ද අවශ්‍යයි. හැබැයි නිින්ද පාලනය කරගන්න ඕන. දැන් කෙනෙක් වැඩවලින් අයින් වෙලා කතාවෙන් අයින් වුණාට පස්සේ මොකද වෙන්නේ? වැඩවලින් අයින් වෙලා කතාවෙන් අයින් වුණාට පස්සේ පින්නතුනි හිතගෙන නිින්ද යනවා. ඒ ඉතින් වැඩමුකුත් නැහැ. හිත පුරුදු කළ නැත්නම් වෙන්නේ ඕක. එහෙමනම් මෙතන කියන්නේ නිදාගෙන නිකන් ඉන්න කියන එක නෙවෙයි. නොනිදා නිකන් ඉන්න කියන එක නෙවෙයි. නොනිදා ප්‍රතිපත්ති පුරන්න ඕන. සිහිය දිනු කරන්න. දැන් බලන්න ගොඩාක් අයගෙන් අපි අහලා තියෙනවා භාවනා කරනවා කියලා. ලැබිලා තියෙන බහූල වශයෙන්ම ලැබිලා තියෙන පිළිතුර තමයි අනේ හාමුදුරුවනේ මේ භාවනා කියා හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ එහෙමනම් හුස්ම ගන්න වෙලාව හදාගන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අර ඇදුම රෝගයෙන් වගේ හුස්ම ගත්තට අපි දන්නේ නැහැ හුස්ම ගන්නවද කියන්නේ. හැබැයි සිහියෙන් හුස්ම ගන්නවා නම් අන්න ඒකට කියන භාවනාව කියලා. එහෙමනම් පින්නතුලි අපි නොනිදා ප්‍රතිපත්ති පුරන්න කාලේ හදාගන්න ඕන. හරි අපි හිතමු වැඩ තියෙනවා. ඔය නිින්ද පොඩ්ඩක් අපි රෑ 10 නිදා ගන්නවා නම් 11ට දාගත්තා නම් පැයක් විතරයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා ඒක බොරු කතාවක්. වෙලාව හදාගන්න පුළුවන්. ඒක තුන්වෙනි කාරණේ. අපි හිතුවට වඩා කාලය ටිකක් ඉක්මනට ගියා. අපි ඊතුරු කාරණා තුන බොහොම කෙටියෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. හතරවෙනි එක ඝන සංගනිකාරාමෝ හෝති. ඝන සංගනිකාවේ කියලා කියන්නේ අපේ අයට හොඳට හුරු එකක්. අර කුරුළු රෑන වගේ කීචි බීචි කීකිය එකටම ඉන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ අම්මයි තාත්තයි දරුගුණුපුරු ජීලි දෑනා ඥාතින් ඔක්කොම එහෙම රොත්තට ඉන්න කැමැත්තක් තියෙනව නේද? හරි පාළු වෙන මිනිස්සු. හැබැයි පින්නතුන එකටම ඉන්න තියෙන පුරුද්ද ටිකක් අඩු කරගන්න ඕන. මොකද එකටම හිටියට යන්න වෙන්නේ නම් ඔක්කොමත් එකට. තන්නේ එහෙමනම් ඉතින් දැම්ම ඉඳලා පුහුණු කරගන්න ඕනේ තනියෙන් ඉඳලා. අර එකඟක් කියන සතෙක් ඉන්නේ. ඒ කතාවට කියන්නේ මොකද්ද? කඟ එනා නේද? අන්න ඒ වගේ ඉන්න කියන. පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ අන්න ඒ කතාව. එහෙමනම් හුදකලාව හුරු වෙන්න ඕන. ඒ අයට ටිකක් හරින්ම නුපුරුදු දෙයක් තමයි හුදකලාව. ගෙදර කවුරුත් නැති වෙච්ච ගමන් කාට හරි කෝල් එකක් ගන්නවා. අරගෙන ඉස්සලා කියන්නේ අනේ හරි පාළුයි මම ඒකයි මේවට කෝල් එකක් ගත්තේ. එහෙම කියන්නේ නැද්ද? ටිකක් හුරු වෙන්න. හරි වටිනවා මේ නිවන් මඟට. ඒක තමයි ඝන සංගණිකාවෙන් ඈත් වෙන්න ඕන. සන්තෝෂෙන් මැරෙන්න නම් මුදකලාව පුරුදු කරන්න ඕන. ඊළඟට සංසග්ගාරාමෝ හස්වෙනි එක. සංසග්ගාරාමය කියලා කියන්නේ ඒක වර්ගීකරණය වෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සංභෝග සංසග්ග කාය සංසග්ග කියන. දැන් දස්සන සංසග්ග කියන්නේ දකින්න ඕන. තමම් ප්‍රිය කරන අය නිකන් කතා කරාට බෑ. අර වීඩියෝ කෝල් එකක් අරගෙන බල බලා කතා කරන්න ඕනේ. ඒකේ තරම් ඇබ්බැහිවල දකින්න කැමති. සමහර මිනිස්සුන්ගේ සර්ච් එකේ තියෙනවා තමම් ප්‍රිය කරන අයගේ ෆොටෝ ටික. මොකද ඒක නිතර බලන්න ඕන. ඉතින් ඔහොම බැඳිලා ඉන්න අයට අතහරින්න පුළුවන් දෙ මැරෙනකොට. දස්සන සංසං. සමහරු භාවනා කරන්න ගියත් ඒ ෆොටෝ ටික ළඟ තියෙනවා. ඉතින් මොකද මේ මුණු පුරාගේ මුනි බිරියගේ. ඒ ආච්චිලා සීලාට හැදෙන අමුතුම ලෙඩක් නියොක. එතකොට බලන්න පින්නතුනි යෝක දස්සන සංසග්. ශ්‍රවණ සංසග්ද කියන්නේ ඇහෙන්න ඕනේ. gederin එළියට දැස්ස ගමන් gederin ඉන්න කෙනාගේ හඬ ඇහෙන්න ඕනේ, කෝල් ගන්න ඕනේ. මං කියන්නේ ඉන්න තැන කිව්වට කමක් නැහැ. ඕකට ඇද්දහි වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒක ඇත්තට හොඳ නැහැ. ඊළඟට අල්ලාප සල්ලාපිය දෙන්න තමන් ප්‍රිය කරන අය කැමති. ඒ අන්තිමට නවතින්නේ කාය සංසර්ගයෙන් තමයි. එහෙමනම් ඕක තමයි ওই සංසර්ග වලින් අයින් වෙන්න ඕන. අවසානික තමයි ප්‍රපංච රාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දික්තිමාන. මේ තණ්හා දික්තිමාන මේ ප්‍රපංච වල ස්වභාවය තමයි ඇත්ත වගේ පේන ඇත්ත නෙවෙයි. එහෙමනම් මේ තණ්හා දිට්ඨි මහාන කොහොමද එකපාරම අයින් කරන්න කියලා ඔයත්තන්ට හිතෙන්න පුළුවන්. මෙහෙමයි පින්නතුනේ අර මුලින් කියපු කාරණා පහ පාලනය කරගෙන එනකොට ওই තණ්හාවත් අර ඕලාරිකව තියෙන ටික ටිකක් පාලනය කරගන්න පුළුවන්. අර අමුතුම නිකන් හිතාගන්න බැරි විකෘති ආසාවන් අඩු කරගන්න පුළුවන්. නිවන් දකින්නකන් තණ්හාව තියෙනවා තමයි. නමුත් අර මෝඩ තණ්හාව ඒක අයින් කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනේ ඔය මාන්නේ මාන්නේ සම්පූර්ණ නැති වෙනවා අර මුලින් අර ටික දිනු කරගෙන යනකොට සම්පූර්ණ කියන්නේ ඒ මිනිසුන්ට ඊවහාගේ මාන්නයක් තියෙනවනේ මොනවට මාන්නයක් ඇති කරගෙන ඉන්නවද දන්නේ නැහැ මොන වෙලාවෙ මේක පොළොවට පස්සේද කියලා කියන්න බෑ. මහය වුණාට ඔළුව උදම්මගෙන තමයි ඉන්නේ නේ. ඇති වැඩක් නෑ. ඊළඟට දිට්ටි. ඔය කියන ඔය මිත්‍යා දෘෂ්ටි ගති අයින් වෙනවා. එහෙමනම් මෙන්න මේ කාරණා හය දියුණු කරගන්නවා නම් එහෙනම් මේ කාරණා හයෙන් ඈත් වෙලා ධම්මාරාමෝ ධර්මයට ලං වෙනවා නම් ඒ කෙනාට පින්නතුනි සන්තෝෂෙන් නැරෙන්න පුළුවන් වගේම මාර්ගඵල ලබන්න එක ලොකු පූර්වක්‍ෘතියක්. මාර්ගඵල ලබන කෙනෙකුට මේ ටික පුහුණු වෙන්නම ඕන. එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ දේශනාව නුවණ තියෙන කෙනෙකුට නම් පින්නතුනි මේ දේශනාවෙන් තියෙන ප්‍රයෝජන කියානින් කරන්න බෑ. දැන් මෙතන මේ මගේ ඉස්සරහා මේ බණහන පිරිස, ඒ වගේම මේක දැන් ඉතුරු ඇහැරියට පස්සේ අහන පිරිස හැම කෙනාම මේක හිතට ගන්නවා නම් මං ඒකාන්තයෙන් දන්නවා ඒ හැමෝම සුගතිගාමී වෙනවා. බලන්න සුගතිගාමී වෙනවා කියන එක සෙල්ලම් වැඩක් නෙවෙයි. මිනිස්සෙක් වෙලා ඉඳගෙන නැවත මිනිස්සෙක් වෙනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක්. එහෙමනම් පින්නතුනි මේ දේශනාව හරියට ගත්තොත් ඕනම කෙනෙකුට සන්තෝෂින් මැරෙන්න පුළුවන්. ඇලීමක් ගැටීමක් නැතුව. එහෙනම් පින්වත් හැමදෙනාටම මේ දේශනාව 100ට 100ක්ම ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු